ඒ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කරමු අපි සභාවාරයේට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට පොඩි මෑණියන්ට ආරාධනා කරමු අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි අද දවසට નિયમિતව කමඨහන් වාර්තා 16ක් අප වෙත ලැබිලා තියෙනවා. ඒ සියලුම වාර්තා සභාගත කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම ඊයේ කහපාට ආලෝක දුටු වනාන්තර දුටු බුදුරුවේ සැකිල්ලක් දැක ඇඬු ආදුනිකයයි. ඔබ වහන්සේ මාගේ කමඨහන් වාර්තාවට ලබා දුන් පිළිතුරෙන් මගේ සිත මදක් සැනසුණි. නමුත් සවස ධර්ම දේශනාවට මා හොඳින් සවන් දුනිමි. මාහට හැඟුණේ එම දේශනාව මා වෙනුවෙන් දේශනා කළ බවකි. දේශනය අවසානයේ මම වහා ඉහළ මහලට ගොස් සක්මන් භාවනාව කළෙමි. මගේ අත් දෙක ඉදිරියෙන් තබාගෙන සක්මන කරන විට මට ඇඟ හිරයි වගේ දැනින. පසුව මම අත් දෙක දෙපසට දමා සක්මනෙන් සක්මනේ යෙදුණෙමි. පුදුමයකි. මෙතෙක් දවස් මා කළ සක්මනෙන් නොලද දෙයක් මට අද ලැබුණි. ඒ මම පරයන්කේ සිටි විටදී ලද හිසේ සිට පහතට යන හිරිගතිය දෑත දිගේ ගලා ආවේය. මා ඇඟිලි දිග හැරීමි. ඒ හිරිගතිය ඇඟිලි වලින් බිමට වැටෙනවා මෙන් දැනින. මම වහා මම මෙතන ඇවිදිනවා යන්නට සිත යොමු කළෙමි. පැය භාගයක් පමණ එසේ සක්මන් කළ මා පරයන්කිට හිඳ ගතිමි. ඇඟේ හිරිගතිය සැහැල්ලුව එසේම තිබින. මම දෑස් වසා ගතිමි. පෙර දින පරිදි විශාල වනයේ ඉහළ සිට මා භාවනා කරන්නා මෙන් හැඟින. ඔබ වහන්සේ කියූ පරිදි මම නෙළුම් කොළේ මත රැඳී දිය බිඳසේ මා දුටු වනය තබා ගතිමි. එය හැමතැනම ගා නොගත්ෙමි. එවිට මට තවත් සැහැල්ලුවක් ඇතිවිය. මගේ මූණ පුරෝදානවා වගේ පිම්බෙනවා ඉදිමෙනවා වගේ හැඟින. කටේ කෙල ඉනින දිව නලියන්නට විය මට හැඟුණේ මගේ මුළු ශරීරයම ලේ ගමනාගමනය හොඳින්ම සිදු වූයේ අද බවය මට ජීවිතයේ ප්‍රථම වරට භාවනාවේ සුවය ලැබින මම ප්‍රථම වරට පැයක් පමණ නිසල්මනේ භාවනා කළෙමි මටම පුදුමයි මා මේ නිස්සරණ වනයේට පැමිණියේ භාවනාව යන අකුරු හතර නොදැනයි නමුත් මා මේ වනයෙන් පිටවන විට මේ වනයට ණය නොවි යාමට හිතා ගතිමි මා වාසනා මා වාසනාවන්ත දරුවන් දෙදෙනෙකු සිටින සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන අයෙක්මි මෙම භාවනාව මගේ ඉදිරි ජීවිතයට යොදාගන්නේ කෙසේදයි වටහා දෙන්නේ නම් පිං. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා. ඔය මෙහි ඉන්නකන් යෝගාවචරයක් විදිහට වැඩ කරන තාත්තා කෙනෙක් විදිහටවත් ගෙදර ගිහිල්ලා කරනවත් කල්පනා කරන්න ගත්තොත් මේ ඉන්න දවස් දෙකක් ඉවර වෙනවා. ඒක ඔය දෙයට දිගට භාවනා කරන්න. ඒකට යනකොට ඉඳ දෙයක් කරන්න. මොකද දැන් ඔය ඉන්නකොට හිත හොඳ වෙනවා දිගට භාවනා කරොත්. දැන් වෙන්න තියෙන දේවල් කල්පනා කරලා භාවනා කරුවොත් මේ ටිකවත් කරන්න හම්බෙන්නේ. කොයි වෙලාවකට ජයග්‍රහණයක් හරි හරි ගියොත් හිත හැඟුම් මොදා වෙනවා. ඉතින් කල්පනා කරන්න පටන් ගන්නවා දරුවන්ට දෙන්නේ කොහොමද, අම්මට දෙන්නේ කොහොමද, තාත්තට දෙන්නේ කොහොමද? ඒකම තමන්ගේ භාවනාවට පෑදීදියට බොරදියෙක් වුණා වගේ වෙනවා. ඒ නිසා ওই ගත්ත ගැම්ම ඉදිරි දවස් ටිකේ දිගට කරගෙන යාම සම්බන්ධයෙන් කල්පනා කරන්න ඒක වටිනවා. ඒ තනාගත සැලසුම් වශයෙන් නෙවෙයි. මේ විදිහට තමයි යෝවා පරානුද්යතා පරිසංයුක්ත විතක්ක එහෙම නැත්නම් ලාභ සංඝාර පටිරණුත් විතර බොහොම නම්බුකාර දේවල් විදියට පේන්නේ. නමුත් වෙන්නේ මොකද අර භාවනා තියෙන නිහතමානීකම භාවනා විදි තියෙන අහිංසක ගතිය මොකුත් නැතුව කොහෙදෝ සරුංගල් අරින්න පටන් ගන්නවා. ඉතින් ඒක ලියවෙන්නේ කලාතුරකින් හුඟක් වෙලාට ඔක ලියවෙන්නේ නැහැ කියව හිතේ තියෙන එකයි තියෙන නිසා ওই ලැබිච්ච අවස්ථාව උපරිම ප්‍රයෝජන ගන්න. එතකොට අපිට ගෙදර ගිහිල්ලා කොන දේ පස්සේ කතා කරගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මා වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. මෙසේ විනාඩි 10ක් පමණ යන විට වම දකුණ වශයෙන් මෙනෙහි නොවන අතර මම ඇවිදින බව පමණක් දැනගනිමි. සක්මන් කරන කාලය පුරාවට වම දකුණ හෝ পায় පොළවේ ස්පර්ශ වන ආකාර හෝ මට නොවැටහෙන අතර මම හිඳගෙන සිටිනවා නොව සතියෙන් ඇවිදින බව පමණක් දනිමි. සිතවිලි, වේදනා, ශබ්ද දැනුණද ඒවා දිගේ නොගොස් පැයක් පුරාවට එසේ සතියෙන් ඇවිදිමි. පර්යංක භාවනාව පර්යංක භාවනාවේදීද සක්මනේදී මෙන්ම හිඳගෙන සිටින විට පැයේදී විනාඩි 15ක් හුස්ම දැනෙන අතර පසුව හුස්ම නොදැනී යයි. එසේ නොදැනෙන වේලාවට මා හුස්ම සෙවීමට නොගොස් නිසල්මන්ව වාඩි වී සිටිමි. එසේ සිටින විට සිතට සිතුවිලි වේදනා ශබ්ද දැනුණද ඒ වාට සිත යොමුනකොට මම හිඳගෙන සිටිමි යනුවෙන් පමණක් දැනෙමි. එදිනෙදා කරන වැඩ කටයුතු වලදී සතියෙන් ඒවා කරමි. සමහර අවස්ථාවලදී ඒ කරන කටයුතු වලදී සතිය පිහිටුවාගෙන නැති අවස්ථාවලදී ඒ බව දැනගෙන නැවතත් සතිමත් වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියන්ක සක්මන දෙකේදී මේ වගේ වර එක සමස්තෙ gediy වශයෙන්ම ඇවිදිනවා තේරෙනවා ආයසරයක් ඉඳපු ගමන් ගිහිලා මේ වම මේ දකුණ මේ විලුඹ මේ ලේ වගේ මේ ඇඟිලි කියලා විස්තර වශයෙන් බලනවා ඉතින් ඒ වගේ මේ දෙක අතර මාරුවක් සිද්ධ වෙනවා. ඒක දියුණුවක් නෙවෙයි. දියුණුවේදී මාරු වීම තමයි දියුණුව කියන්නේ. ඉඳපු ගාන ඉඳගෙන ඉන්න බව වැටෙනවා. සමහරට හුස්ම වැටෙනවා. සමහරට ඇවිදින බව වැටෙනවා. වම දකුණ වැටෙනවා. ඒ නිසා මේ එක ටිකක් හොඳයි කියලා ගන්න නැතුව එන්නේ මොන එකක් හරි ගමන්නේ දෙකම සතියේ මුණක් දෙකක්. සමස්තය බැලීම සහ ආංශික අංශු බැලීම කියලා මේක සාමාන්‍යයෙන් කියනවා. ඉතින් ඒ නිසා මේ මොන දේ ආවත් Tamanට කියන්න තියෙන්නේ විස්තර විභාග කරගෙන විභජ්‍යවාදීව විෂිතුරු වශයෙන් පතුරු ගහගා බලන වෙලාවකුත් එනවා. සමස්ත වශයෙන් මම ඉඳගෙන නෙමෙයි ඇවිදිනවා. මම ඇඳගෙන නෙමෙයි ඇවිදිනවා නෙමෙයි ඉඳගෙන ඉන්නා වගේත් පේනවා. මේ දෙකටම නිසි නිින්දි මාරු වෙන්න දෙන්න ආරින්න. ඒ වයිදී අර කොහොඳයි මේක නරකයි කියන්න යන්න එපා. එතකොට තමයි සතියට තේරෙන්නේ මේ සතියේ ඉන්නකොට පැතිකඩවල දෙක තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් මාරු වෙනවා. මේ හැම දෙෙම ඉදිරියක් වෙන්නනවා. ඒ නිසා එන්නේ එන්නේ විවෘත මනසකින් වැඩි වේලාවක් ඉන්න. ඒතකොට තමයි තේරෙයකට ඉඳගෙන ඉන්නට හෝ සක්මන්ට සීමා කර යුතු නෑ සතිය. එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරනවා සතියින් ඉන්න. එතකොට gediye විසින් වැටෙන වෙලාවක් තියෙයි. නැත්තම් අංශු වශයෙන් වැටෙන වෙලාවක් තියෙයි. දෙකම මේ වගේ පිරිසුදු වාර්තා කරන්න. එතකොට බාධාවක් එන්නේ නැහැ ඉස්සරහට. නිසින්ින්ද යන්න පුළුවන් ගතියක් එනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස මුලදී පැමිණි අවස්ථාවල සක්මනේ සියුම් අරමුණුත් පරයන්කයේ එනම් ආනාපාන සතිය හා ධාතු දැකීමත් දෛනික කටයුතුත් සියුම් කොටස් පවා දැකීමේ හැකියාව තිබුණු අතර උද්‍යෝගය හා ප්‍රීතිය අධිකව පැවතුණි මෙවර ගොනුවක් වශයෙන් සතිය පවතී උදාහරණ පරයන්කේදී ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ හුස්ම ගන්නා බව අධික උත්සාහයක් ප්‍රීතියක් නොදැනේ සමබර භාවයක් පවතී වෙනත් අරමුණකට සිත යෑම හා ආපසු මූල කර්මස්ථානයට ඒමත් දැනෙන අතර සමබර භාවයක් පවතී මාර්ගෝපදේශකයාණන් වහන්සේට පතනා බෝධියකින් සුවසේම නිවන් සැප ලැබේවා අර ඉස්සර කියපු වார்த்தාම වෙන කෙනෙක් වෙන පැත්තකින් කියනවා විස්තර පේන එක හොඳයි උනන්දුකාරකයි ඉදිරියට යන්න පුළුවන් සමස්තේ පේනකොට සමබර භාවයක් තියෙනවා. කරදර නැහැ ඉන්න පුළුවන් කියලා. ওই දෙකම එකයි කියලා හිතනකයි යන්නේ. විස්තර පේන වෙලාවෙ පෙනිච්චාවයි, gediy වශයෙන් සම්බර වෙලා පේන වෙලාවෙ පෙනිච්චාවයි. ඒ දෙකෙන් එකක්වත් මට තෝරන්න බෑ. ඒ ධර්මානුරූපව සිද්ධ වෙන්නේ දෙකටම සමබර හිත තියාගෙන යන්න. ඒතකොට තමයි තේරෙන්නේ ඒකේ එක එක චාර වගේ වට තියෙනවා චිත්ත නියාම වගේක්. එහෙම නැත්නම් ධර්ම නියාම. ඒ පෙනදී පේනදී පේන විදිහට වාර්තා කරන එක විතරයි තියෙන්නේ. ඒ ඉස්සලා ලියම නැයි මේ ලියමනේ යනකොට දෙන්නගේ රුචි අරුචිකම් වෙනස්. වෙලා තියෙන්නේ එකමයි. ඉතින් එතකොට මෙවැනි වෙලාවක මේ රුචි අරුචිකම් බාධාවක් කරන්නේ නැතු කොයි එක ආවත් එකයි. දෙකේදිම සතිය තියෙනවා කියලා ඉදිරියේ බලන එකයි කරන්න ගෞරවයෙන් নমස්කාර කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මනට පිවිසිය සක්මනට පිවිස පියවර දෙක තුනක් පමණ වන විටම ඒ තුලින් નિરાයාසයෙන් සතිමත්ව සක්මන තුල ශරීරයට දැනෙන තද බව, මෘදු බව, උණුසුම, සිසිල, මස් පිඬුවලට දැනෙන වේදනාව ඇතිව නැතිව යන අයුරු අත්විඳීමට හැකිය. මම සිටගෙන සිටිනවා, ඇවිදිනවා යන සතිය මනවින් වැටහෙයි. ඊයේ රාත්‍රියේ පර්යංකය තුලදී වාඩි වී විනාඩි 5ක පමණ කාලයකදී සිරුර පාදවලට බරවන විට පාදවලට දැඩි වේදනාවක් දැනුනි. පර්යංකය වෙනස් නොකර වේදනාව අත්විඳෙමි. වේදනාව සියුම්ව හටගෙන වේගයෙන් වැඩිවන අයුරු ක්‍රමයෙන් සංසිඳී යන අයුරු පාදයෙන් ටිකෙන් ටික වේදනාව පැතිරි පැවිති පරාසයේ කුඩා වී යන අයුරු දැනුනි. තද වේදනාව දැනෙන විට ඊතා සියුම් ලෙසට ද්වේෂ සිතක් ඇති වුවත් එය වහා හඳුනාගත හැකි විය. ඒ දෙසටම සිත යොමුව තිබියදී මුහුණට ආලෝකයක් වැටෙන්නාසේ දැනිනි. එය මද වේලාවක් පැවිති අතර අරමුණක් නොමැති බවක්ද දැනුනි. ඒ සමගම එයට ප්‍රිය බවක් දැනුනි. එය රාගසිතක්සේ හඳුනා ගතිමි. ඉන්පසුවද පර්යංකය තුල දැනීම්, විඳීම් ප්‍රනීතය. කොඳුවට කොඳුවැට පෙළෙහි මැද කොටසින් තද වේදනාවක් හිසෙහි පිටුපසින් තද වේදනාවක් දැනිනි. එයට සිත යොමු කර සිටින විට එය නැති වී යන අයුරු අත්දැක්කෙමි. සිත ශරීරය තුලින් එක් අවස්ථාවක් පමණක් බැහැර ගිය බව මතකය. අවස්ථා තුනකදී පමණ ආස්වාස ප්‍රාස්වාස කළ බවද මතකය. පර්යංකයට සිත තැබූ විට තට්ටම් පෙදෙස තදට දැනුණු අතර පාදයක බොලටහ පෙදෙස තද වී තිබෙන සයක් දැනුනි. ශරීරයේ ගල් ගැසී තිබෙන්නාක් මෙන් නිසලය. පර්යංකය තුලින් මිදෙන්නටවත් නොසිතෙන අයුරින් ඒ සිද්ධි සියල්ල ප්‍රනීත බවක් දැනිනි. పూర్ව කමඨහන සිහිවිනි. මෙසේ පැය එකමාරක පමණ කාලයක් පුරාවට ඊටමත් සුවයක් අත්විඳෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේටත් අපට උපකාර කරන බවුන් වඩන සැමටත් උතුම් නිවන් සුව වේවා. එතකොට භාවනා දිගට කරගෙන යනකොට අවුරු හරි පිළිබඳව නැත්තම් වේදනාවක් පිළිබඳව ද්වේෂයක් යනකොටම යටින් හිනාවක් පාළ වෙනවා. මොකක් හරි රාගයක් එනකොටම නැද්දකින් කියලා හිතෙනවා. ඒ වගේ අර සම්පූර්ණ පරස්පර විරෝධී ආකල්ප එන්න පටන් ගන්නවා. වේදනාවක් දුකක් එනකොට ද්වේෂයක් එනකොට හිනාවක් යනවා. හරි දැන් ඔන්න මට තේරුණා කියන. එතකොට මොකට ආසාවක් කරනවද කියලා අයියෝ තාමත් මේ පරණ පුරුදු කුණු කන්දලේ එනවනේ කියලා ඒකටත් ද්වේෂයත් ඒසොර මේ ද්වේෂයයි රාගය දෙක සම සම වෙන්න පටන් ගන්නවා. ද්වේෂය තියෙන තැන අනිවාර්යයෙන්ම රාගය තියෙනවා. රාගය තියෙන තැන හැමතැනම ද්වේෂය තියෙනවා. අර ඉස්සර තිබුණු කළු සුදු වෙනස නැහැ. ඒක හරියට නිකන් මේ ආස්වාද ප්‍රසආස දෙක දිහා බලාන යනකොට යනකොට දෙකම එක වගේ වෙනවා. ආස්වාද ප්‍රසආසය වෙන් කරගන්න බැරුව යනවා. මුලදී නම් ආස්වාද සීචලයි ප්‍රසආසය උණුසුමයි ආස්වාසයේ දිගයි ප්‍රසආසයේ කොටයි. කොහොමම ලොකු අනන්‍යතාවපේන. ඒකටම ආවේනික ලක්ෂණ. බලාන ඉන්නකොට මේක ආස්වාද ප්‍රසආසය කියලා හොයාගන්න බැරි තරමට ඒ දෙක අතර මේ සම ලකුණු පේන්න පටන් ගන්නවා. ඒවට කියනවා පොදු ලක්ෂණ පේනවා කිය. පේනකොට හිතනවා දැන් මේ මේකේ මං ද්වේෂය දිහා ගන්නවද ද්වේෂයට යන ඊනාව දිහා බලනවා. නැත්නම් රාගය දිහා බලනවද නැද්දකින් කියලා හිතන එක දිහා බලනවද? දෙන්නෙක් ඉන්නව ඇතුලේ. මේක ඇතුලේ පිස්සෝ දෙන්නෙක් ඉන්නවා. කුయ్య කවුලෝ දානද කියන්නේ මම මහපමාණ්ඩ මුණු දෙකයි කියලා තියෙනවා. මහපමාණ්ඩ මුණු දෙකක් තියෙනවා. ඒ වගේ ඇතුලේ ඉන්න දෙන්න දැකපු දවසේ හිතෙනවා මොන මගුලක්ද පිට හොයන්නේ? ඇතුලේ මණ්ඩලේ කචල්. ඇතුලේම වලි. එළියට ආපේ කාණිත් එකන යට කරනවා. පහුවෙනකොට දෙන්නට මෙන්න දුන්නාම හැම කෙනා ගාම හොඳ නරක දෙකම තියෙනවා. 150 50. අය කිසිසේත්ම අඩුවක් පාඩුවක් නැහැ. ඔතෙන් ආවට පස්සේ තමයි තේරෙන්නේ තව කෙනෙක් මනින්න යන්නත් එපා. උඹ උඹ වෙන ගන්න යන්නත් එපා. කොයි එකද ඉස්සර වෙන්නේ ඒක තමයි ඉස්සරහට හැම රාගයක්ම ද්වේෂයක් හැම ද්වේෂයක්ම රාගයක්. මේ දෙකට සම්බර වෙනකොට අපේ හිත සකස් වෙනවා ජය පරාජය දෙකටම. සැප දුක දෙකටම. සැප මේ යස සයිස දෙකටම පේනවා. ওই දෙකේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණයට යනකොට අපි රූප ධර්මණිය අල්ලා ගත්තට අන්තිමට ওই වගේ මේ නාම ධර්ම વિશે පවා හුදු නාම ධර්ම විතරයි රාගය එනකොටම යටින් ද්වේෂයක් තියෙනවා. ද්වේෂය එනකොටම යටින් හිනාවක් යනවා. අන්නේ දේ එන්න පටන් ගත්තට පස්සේ තමයි අපි මේ වේදිකාවක ඉන්නේ. අපිට කියලා දීලා තියෙන දෙබස් අපි කතා කරනවා. කතා කාගේ දොර චරිතයක් රංගපාන. ප්‍රകൃතිය කොහෙද දන්නේ? රාගය කියන්නේ ද්වේෂය, ද්වේෂය කියන්නේ රාගය ආවට පස්සේ මේ ලෝකේ අපි ඉගෙන ගත්ත ඔක්කොම උඩු යටි කර වෙලා යනවා. ඒ නිසා මේක ඇත්ත දෝ නැත්ත දෝ කියලා බලන්න රාගෙට එන්න දෙන්න අපා. තීලා බලන්න නැද්දකින් කියලා හිතනවා. ද්වේෂයට එන්න දෙන්න පුදුම හිණාවක් එනවා කට කනේ. කට ඒ තරම් ඇදිලා යනවා ඒ වෙලාවට ද්වේෂය එනකොට. ඔන්න ඔකට ඇවිල්ලා යන්න අරින්න විනිශ්චය කරන්න නැතුව එතකොට තේරෙයි අපි මේ හදිසි වුණොත් විනිශ්චය කරන විනිශ්චයක් එපා. දෙන්නම එනවා. කදාකත් තනියකට ඉන්නත් බෑ මේ ලෝකේ. සාපේක්ෂතාවයක් තියෙන්නේ. ඒ නිසා ඔය භාවනා යන අතරේ ආකල්ප පිළිබඳව, ආවේග පිළිබඳව, හැඟුම් පිළිබඳව දෙන්නම හොට දානකම් බලන්නේ. දෙන්නම හොම්බ දානකම් බලන්නේ. ඒකෝට දෙන්න එකටමයි ඉන්නේ. එදාට මේක නිකන් ජීවිතය කියන්නේ විහිළුවක්. ජීවිතය කියන්නේ හීනයක්. ජීවිතය කියන්නේ නිකන් හුදු ලීලාවක් විතරයි. ජීවිතය කියන්නේ හුදු මිරිඟුවක් විතරයි. මේකට මොකට මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්න ඕනකොට යන්න යන්න එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මම ආස්වාසය සිදුවන අවස්ථාවේදී ආස්වාසයයි මෙනෙහි කළෙමි. ප්‍රස්වාසය සිදුවන අවස්ථාවේදී ප්‍රස්වාසයයි මෙනෙහි කළෙමි. ප්‍රස්වාසය සිදුවන විට එය සිසිල්ව දැනුනි. විනාඩි 20ක් පමණ මෙම ස්වභාවය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු ඉදිකටු වලින් අනින්නාසේද ශරීරයේ විදුලි වේගයද දැනුනි. මම වේදනාව මෙනෙහි කළෙමි. ඉන්පසු වේදනාව අඩු වී යයි. සක්මන් භාවනාව මට සක්මන් භාවනාව කරනකොට වම දකුණ ලෙස විනාඩි 20ක් පමණ නොකඩවා සතියෙන් නිරීක්ෂණය කළ හැක. එම විනාඩි 20න් පසු සිතට විවිධ සිතුවිලි පහළ වෙනවා. එම සිතුවිලි ඉබේම නැති වී ගොස් නැවත ඒ බව දැන සතියෙන් සක්මන් භාවනාව කරමි. ජීවිතේ පළවෙනි වතාවටයි මම මෙසේ භාවනා කළේ. මම පුංචි මෙහෙණියකි. මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. බය වෙන්න දෙයක් නැහැ පුංචි නැතාව. කල් තියෙනවනේ තාටියක් ඔය පිස්සු කෙල කෙල ඉන්න පුළුවන්. ඒකයි පොඩි ජොලියකට තියෙන්නේ. මේ කෙසේ නමුත් ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස පෙන්ලා පටන් ගත්තොත් විනාඩි 20 යනකොට හිමීට ওই දෙක එකතු වෙනවා. මේ වම දකුණ කියලා වෙනස පෙන්ලා පටන් ගත්තට ටික වෙලාවකින් එකතු වෙනවා. අන්නේ එකතු වෙන එකට පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ මාරු වෙන තැනට ලෑස්තිලා ගියේ නැත්නම් හිතවිලි එනවා, සද්ද එනවා, නිදිමත එනවා කියලා ප්‍රශ්න ඇති මේ වෙන් වෙන් වශයෙන් දැකපු එක නොබෝ වෙලාවකින් දෙකේ පොදු ලක්ෂණ වලටපත් වෙනවා කියලා ලෑස්ති වෙලා ගියොත් භාවනා පුදුමාකාර රසයක් එනවා. ඥාන පිරිම කියලා ඔය කිව්වට දෙකක් නැහැ. රාග ద్వේෂ කියලා කිව්වට දෙකක් නැහැ. ඔය දෙක කෙලෙසුණාට පස්සේ තියෙන්නේ. ওই දෙකම ඉන්නේ එක තැනේ. ඉතින් සාන්න එතෙන්ද යනකොට වෙස්මාරුවක් වෙනවා. මනසේ ආකල්පමේ වෙනසක් ඇති වෙනවා. අන්න ඒක පුංචි උනායි කියලා ගණන් ගන්න එපා. මේ ආශ්‍රව ප්‍රසවාස දෙක නැති වෙනවද හිතවිලි එනවද කියලා බලන්න නැති වෙනව නෙවෙයි ආශ්‍රව ප්‍රසවාස දෙක සම වෙනවා. සමරස වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කටට බත් පිටක් දාගන්න බත් පිටක සාමාන්‍ය හොඳ කුස්සියම්ම කෙනෙක් කිව්වොත් රසවල් හයක් තියෙනවා. ලුණු රස, මිරිස් රස, පැංගිරි රස, පැණි රස, කටුක රස, එහෙම නැත්නම් පැංගිරි. ওই රස හයෙන් පටන් අරගත්තාම මුලින් එක එක එක එක රස පේනවා. හොඳට හැපුවට පස්සේ ওই හයම සමබර වෙනවා. සමබර වෙනකන් හැපුවොත් කවදාවත් ලඩක් එන්නේ නැහැ. දිවෙඩිය වෙන්නෙත් නැහැ, කොලෙස්ටරෝල් උත් නැහැ, ඩයබටිස් කරන්න ඕනෙත් නැහැ, ඩයටින් කරන්න ඕන කමකුත් නැහැ. ඒකට මේ කටට දාගන්නකොටම තියෙන අර විචිත්‍ර රසවල හපල හපල ඉවරනකොට සමරසකට එනකන් එන හැටි බලන්න හිටියානම් තේ දෙවියෝ පේන විචිත්‍රකම නොබෝ වේලාවකින් සමතාවයකටපත් වෙනවා. නොබෝ වේලාවකින් ඒකාකාරී තත්වයකටපත් වෙනවා. අන්නේපත් වෙනකොට ඒකට තියෙන ද්වේෂය නිසා අපි වෙන වෙන පැති වලට යනවා නැත්නම් අරයට මෙයට චෝදනා කරනවා. ඒ නිසා අනිත් දවසේ යනකොට මෙච්චර ලස්සන දකව ආස්වාද ප්‍රසවාස දෙක කොච්චර වෙලා මේ විදිහට වෙනසක් ඇතුව දකින්න පුළුවන්ද? ටික වේලාවක් යනකොට ඒක සම වෙන හැටි. අර රස හයක් සමරසයට ඉන්නා වගේ. එහෙම නැත්නම් දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා අර රතු පාට තිබුණු කර්මලේ දිහා බලනකොට සුදු වෙනවා. නැවත නැවත බලනකොට. ඉතින් ඒකයි භාවනාවට අකමැති. භාවනා ඉන්නකොට අර විචිත්‍රතාවය නැති වෙනවා. මේක දැනගෙන ගියොත් ඒක විචිත්‍රතාවයක් වෙනවා. එහෙම නැතුව ගියොත් ඒ වෙලාව හිතවිලි ආවා, නිදිමත ආවා, ඒකාකාරී වුණා, කම්මැලි වුණා, බය හිතුණා කියලා නැගිටලා යනවා. ඒ නිසා ওই වෙන් වෙන් වශයෙන් දක්වපු ආස්වාද ප්‍රසවාසයේ වෙන් වෙන් වශයෙන් දක්වපු වම දකුණ දෙක සම මට්ටමට එනකන් ඉවර වෙනකන් භාවනා කරන්න. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ භාවයටපත් වෙනවයි කියන්නේ. මේක ඇත්තටම භාවනාවේ වැඩි වියපත් වීමක් වා. කෙල්ල ලොකු වෙන වෙලාව වා. අනිවාර්යයෙන් අනිද්දාස පටන් ගන්නකොට ආයෙත් අර දෙකෙන් තමයි පටන් ගන්න. ඒ නිසා මේ වෙනස්කම් තියෙන පෘථජන හිතේ විතරයි භාවනා කරපු හිතක දන්නව කොයි වෙනස්කමක් අන්තිමට ගිහිල්ලා බලනකොට එක තැනින් ඇවිල්ලා තියෙන්නේ. අන්න එතෙන්ට යනකම් කට්ටේ පැන ගන්න පුළුවන් වුණොත් වැඩමුළුව සාර්ථකයි. එතකොට අපි අර්ග දීපම් මේක දීපම් කියන්නේ නැහැ දෙකේම තියෙන එකමයි. අතෙන් එනකම් පොඩි මෑණියෝ ඉතින් භාවනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ලබනදරයටත් එන්න. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ මෙම භාවනා වැඩමුළුවේදී මාලද නවමු අත්දැකීමක් මෙසේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කරමි. පාන්දර පැයක පමණ සක්මනකින් පසු එසැනින්ම පරයන්කේ වාඩි වී හුරුපුරුදු ලෙස මූල කමඨහන වශයෙන් ආස්වාසයේ ප්‍රස්වාසයට හිත යොමු කර සතියෙන් බලා සිටියා. විනාඩි 10ක් පමණ ගත වෙද්දී මුළු ඇඟම එක්වරක් වේගයෙන් ගැස්සුණා. ඒත් එක්කම වාගේ එක මතයක තියාගෙන සිටි දෑත්වල ඇඟිලි වලින් පටන්ගත් හිරිවැටීමක් උරහිස් දක්වාම විහිදී ගියා. දෑත් බර වුණා. දෑත් මත කිලෝ 20ක් 25ක් තරම් බරක් ලැබුවාසේ අත් සෙලවීමටවත් බැරි තරම්ය. මෙසේ ටිකෙන් ටික මුළු කයම කොටසින් කොටස හිරිවැටි බර වී යනු දැනින. එහෙත් මා නිසල්මන්්‍ය සතියද හොඳින් පවති අරමුණද නොකැඩී ආස්වාස ප්‍රස්වාසයේම ඇත. මට කිසිදු බියක් චකිතයක් ආවේ නැත. ඒ ඔබ වහන්සේගෙන් ලබා ඇති කමඨහන් උපදෙස් වලින් හිත ශක්තිමත් වී ඇති නිසයි. තවත් විනාඩි 4ක් 5ක් පමණ ගත වෙද්දී කළු පාටට හුරු දම් පාට මිනිරන් වරහන් තුල කෙටි හා දිග පතුරු රාශියක් කිටි කිටියේ තද වී තුඹසක හැඩයගත් දිලිසෙන මිනිරන් කන්දක් දිස්විය. එය විනාඩි 10ක් 15ක් පමණ පැවතින. මෙය මෙසේ පවතිද්දී මගේ කය ක්‍රමක්‍රමයෙන් ලිහිල් වී සැහැල්ලු වන බවක් දැනින. එවිටම ඉදිරියේ තිබුණු දිලිසෙන මිනිරන් කන්දද නැතිවිය. මට මහත් ප්‍රීතියක් සහ කයේ සැහැල්ලුවක්ද දැනින. දෙනෙත් ඇරියත් පරයන්කෙන් නැගිටීමට හිත නැත. මෙත් සිතින් පහදා දෙනසේක්වා මේ භවයේදීම ඔබ වහන්සේට නිවනින් නිවීමට මේ පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. මේ නැගිට්ටයි කියලා කියමුකෝ. මෙසල කය පෙනුණා, කය තද වුණා, කය තැහැල්ලු වුණා, බාහිර දෙයක් පෙනුණා. ඊට පස්සේ නැගිටට පස්සෙත් මොකද වෙන්නේ කියලා දිගට කතාව ගෙනියන්නේ. පරියන්කෙන් නැගිට්ටයි කියලා භාවනා කැඩෙන්න ඕන කමක් නැහැ. Tamange වචනාර්ථයෙන් භාවනා කරනවා සතිය ගැදෙන්න ඕන කමක් නැහැ. මේ වගේ උනන්දුවක් කාට පස්සේ හොඳම උපක්‍රමය තමයි ඒක තේරුම් ගනිත මන් දන්නේ මේ ඇති කරගත්ත සතිය ක්ෂය වෙන හැටි බලන්න. මේ ඇති කරගත්ත සතිය වැය වෙන හැටි බලන්න. මේ ඇති කරගත්ත සතිය නිරෝධය බලන්න. දැන් මම නැගිට්ටාම මේක මේ අතපල්ලේ වැක්කේනවා. අන්න ඒක නැති වෙලා යන හැටි බලන්න ගියොත් හරි පුදුමයක් සිද්ධ වෙනවා නැතිවීමේ වේගය අඩු වෙනවා. මේක නොසලකා හිටියොත් නැති වෙන හැටි බලන්නේ නැතුව හිටියොත් ඉක්මනට මේක නැති වෙනවා. මේක නැති වෙනවා. දැන් ඇති වෙච්ච සතිය තියෙන්නේ. දැන් ඇති වෙච්ච හුස්ම ගෙවෙන වෙලාව වගේ. ඇති වෙච්ච සතිය වැය වෙන වෙලාව. ඇති වෙච්ච සතිය ක්ෂය වෙන වෙලාව. ඇති වෙච්ච සතිය නිරුද්ධ වෙන වෙලාව. මේක දිහා බලනකොට හරි අකමැති කට්ටිය. මේ සතියේ තරම්ම සරසුබවාදීව අරගෙන ඒක වැය වෙනවා ගේ වෙනවා දකින්න එක අකමැති නිසා භාවනා කැඩීමක් සතිය නැතිවීමක් ගැන කතා කරනවා. සතිය ඇති වුණා නම් සතිය නැති වෙන්න ඕනේ. සතියත් ඇයිතින් දුක්ඛ සතේට. සෑගේ හොඳට සතුටුමත් වෙච්ච වෙලාවක බලන්න ඒ ඇති කරගත්ත ගැම්ම මේ ඇති කරගත්ත එකලස මේ ඇති කරගත්ත ඒකෝදි භාවය ගෙවෙන හැටි එක එක ක්‍රියාවල් කරනකොට ඒකට ලෑස්තිලා යන්න ඒතර නිතරම ඉන්නේ මම මේ අතපය දිගාරේ නිසා කතා කරන නිසා ක්‍රියාකාරකම් කරන නිසා අර තිබුණු ගොනුව ලිහිනවා අර තිබුණු සතිය ක්ෂය වෙලා යනවා මේක දැක ගන්න පුළුවන් නම් මැරෙන්න ඉස්සර වෙලා ඒක ලකූ ශක්තියක්. මේ සතිය පවා නැති වෙනවා. ඒක දිහා බලනවා මිස පශ්චාත්තාප වෙන්න එපා. මේ ලෑස්ටි ලෑන්ඩ් කියන්නේ ඒකටයි. ඒක මේ වගේ සතිය ඉන්නේ හැමදාම ඉන්නේ නැහැ. කලාතුරකින් එනවා. ආට පස්සේ ඒක නැති වෙන හැටි දැක ගන්න එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින්වහන්ස සක්මන් භාවනාවේදී ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් සිතමින් එය කළත් වම දකුණ වශයෙන් කළත් එය එලෙසම පැය භාගයක් පමණ වෙහෙසක් නැතිව කළ හැක. එය ඇවිදින ඕනම වේලාවක දැන් සිතට නැගේ. සිත කය සැහැල්ලුය. නමුත් පරයන්ක භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස යනුවෙන් සිතමින් එය සිතුවත් එය නැති වී හැම විටම වේදනා වරහන් තුල බෙල්ල උරපතු හිස කකුල් දැනේ වේදනායයි සිතුවත් එය දිගටම පවතී වේදනාවෙන්ම දැස් අරිමි මා මේ සෙනසුනට සහ ධර්මයටත් නවකෙක්මි. සක්මන් පර්යංක වශයෙන් ඔබ වහන්සේ මේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානයද ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. මොකක් හරි නමක් දාගන්න ගෙදර ගිහිල්ලා කට්ටියට කියන්න එපා දැන්. මොකද්ද කිරුවේ කියලා ඒක ප්‍රශ්නයක් නෑ. කොයි එක දැම්මත් කමන්නේ නෑ. එතකොට මේ නැගිටතර වේදනාව ආවට පස්සේ මතක තියාගන්න සත්‍යයයි වේදනාවට ඵලයන් කිව්වට යන්නේ ඊට පස්සේ. වේදනාව මා සුවිශේෂ ලක්ෂණත් තියෙනවා. වේදනාව ආවට පස්සේ වේදනාව මත සතිය තිබ්බනම් වේදනාව තියෙනකන් සතිය. නැගිට්ටත් වේදනාවක් තියෙනවා සතියක් තියෙනවා. ඒ නිසා භාවනාදී පැමිණෙන වේදනාවට කියන්නේ සිරිදෙව් දුවගේට වැඩියා කිය. මොකද අපිට අවබෝධ කරගන්න තියෙන දුක්ඛ සත්‍යනේ. ඒක තමයි මේ පේන්නේ. දැන් මේකට නැද්ද කියන ඔබ තන් නොදොමකින් මේක කියලා කෑ ගහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මෙච්චර මේ භාවනා කරනකොට gedet එනවා සතියත් අරගෙන වේදනාව. ඌට කියනවා නොද්දකින් ඔබ තන් නොදොමකින් කියලා. ඒකල කියනවා චතර සතිපට්ඨාන සෝංශ අපි වඩන්නේ. ඒක එළියලා මේ චතුරාර්ය සත්‍යමද ඇත්තටම කියලා. උගේ ඉස්සරහම තියෙන ඕක තමයි වේදනාව තමයි. ඉතින් ඕකට සෑහසෙලා යන්න වේදනාව උග්‍ර වේදනාව දරන්න දරන්න භවනා දියුණු. හැබැයි චරිචුරු ගන්න එපා. කියා බණ්ඩත් එපා. මේ පැමිණි දුක් පැනිරහයි කියලා මේ තරම් වේදනාවක් තියෙද්දි මට සතිය කැඩෙන්නේ නැහැ. ඉරියව්ව වෙනස් කරලා සතිය කැඩෙන්නෙත් නැහැ වේදනාව කැඩෙන්නෙත් නැහැ කියලා මේකත් එක්කම ඉන්නවනම් වේදනාවත් එක්කම මුළු දවසම සතියෙන් ඉන්න පුළුවන්. ලොකු සාන්තින කාලේ කියනවා අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. හරියට මේ මේ ඔක්සිජන් වාතයේ පතුලේ අපි ඉන්නේ. වාත සාගරයක. ඒ වගේම වේදනා සාගරයක පතුලේ ඉන්නේ. ඒක හොඳට තේරෙනවා භාවනා වෙනකොට, අවදි වෙනකොට, අප්‍රමාද වෙනකොට. ඉතින් ඒක නොදකින් කියන ගතියක් තමයි පුත්තජන ලෝකේ තියෙන්නේ. ආර්ය ලෝකේ එහෙම නැහැ. ආර්ය ලෝකේ දන්නා දැන් අස්පනා අපිට තියෙන වේදනාවකටයි ඇසැල්ලා තියෙන මේ සතිය මේක තමයි බුදුහාමුදුරු ඉස්ලාම් කියපු සතිය. සත්‍යය මට කොච්චර වෙලා පුළුවන්ද මේ බුදුහාමුදුරුත් එක්ක ඉන්න. මට කොච්චරලා ඉන්න පුළුවන්ද මේ ධර්මයත් එක්ක. මට කොච්චරලා ඉන්න පුළුවන්ද මේ සංඝයත් එක්ක, මේ සීලෙත් එක්ක, මේ සත්‍යයත් එක්ක, මේ දුකත් එක්ක. ඒක නිසා ඒකට ලෑස්තිලා යන්න. එතකොට චතුරාර්ය සත්‍යයද මේ කියවෙන්නේ හතර මේ සතිපට්ඨානෙද මොනවද කියලා බලතැයි. ඒ නිසා පැමිණිච්ච දුක වාසනාවක් කියලා හිතාගෙන පුළුවන් තරම්. තව පොඩ්ඩක් ඉන්න බලන්න. ඉන්න තරමට භාවනායේ දියුණුවක් ඇති වෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ. පරයන්කේ වාඩි වී හුස්ම දෙස සතිය යොමු කරන විට ක්‍රමයෙන් හුස්ම ඊතා සියුම් වී නොපෙනී නොදැනී යයි. මා එවිට කරන්නේ නැවත මුලට පැමිණ හුස්ම සතියෙන් සොයාගෙන මුල සිට සතිය වැඩිමයි. මේ ක්‍රමය නිවැරදිද? නැතිනම් හුස්ම සියුම් වී නොදැනී ගිය පසු එන අනෙක් සිතුවිලි වලට සතිය යොමු කිරීම නිවැරදිද? තෙරුවන් සරණයි. ඔව් මම හිතන්නේ මේ වැඩමුළුවේදී මම තුන් සැරයක් විතර කිව්වා. අරමුණක් කියන්නේ කෙලෙසයක්. අරමුණ ගොරෝසු නම් කෙලෙස් ගොරෝසුයි. අරමුණ සියුම් නම් කෙලෙස් සියුම්. අරමුණ ගෙවුණා නම් කෙලෙස් ගෙවුණා. ඊට පස්සේ ආයෙසරයක් ගිහිල්ලා ආයෙ ආනපන හොයනවායි කියලා කියන්නේ කෙලෙස් හොයනවා කියන්නේ. නැත්නම් ආනපන නැතුණට පස්සේ හිතවිලි හොයනවා කියලා කියන්නේ කෙලස් හොයනවා. මොකද හිතට කවදාකවත් ඉන්න බෑ කෙලස් නැතුව. අපිට තියෙන්නේ හිතට තියෙන කෙලස් ප්‍රතිෂ්ඨාව නැති කරන එකයි. ඒ නිසා හිතන එක නෙවෙයි භාවනා කරනවා කියන්නේ. ආනපන හො ගෙවුනා නම් ගෙවිච්ච දේ බලන්න ඉන්න මොකද වෙන්නේ කියලා. ආයෙ හොයන්න යන්න එපා. හොයන එකට කියන්නේ පෑදීදියට බොරදිය දානවා කියලා. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවායි කියලා. ඒ ඉතින් එහෙම කරගන්න එක තමයි සංසාරේ කියන්නේ. ඉතින් මෙතෙන්දි සුද්ධ කරලා දීලා කියනවා සුද්ධ කරපේක පිරිසුදු සාපේක්ෂව පිරිසිදුත්තු කොච්චර නඩත්තු කරන්න පුළුවන්ද කරන්න බෑ කල්පනාව නිසා. කල්පනා හැම වෙලාවෙම මුන්නව හරි අවුල් කරන. මොනව හරි අනනෝ. ඉතින් ඒක කවදා හෝ ඒ අනන මමයා ඒ මාන්නේ නැතුව දැන් හිතවිලි තිබුණා දැන් නැති වුණා මේ ආනපන තිබුණා දැන් නැති වුණා ආ ඒ විදිහට මොකුත් නොකර ඉන්න පුළුවන්කම ඒක අපේ මානව අයිතිවාසිකමක් අපිට ජම්මදායදයක් නමුත් කරන්න බෑ කෙලෙස් නිසා. කෙලෙස් ඇවිල්ලා මොනවා හරි ගොඩ පෙරක දෝරකමක් කියන. නැති වෙච්ච හුස්ම එක්ක හයියෙන් ගන්න කියන. එහෙම නැත්නම් ළඟ තියෙන මොකක් හරි අවශ්‍යනවා. එහෙම නැත්නම් හිත නින්දට වටනවා. එහෙම නැත්නම් ඒකාකාරී වෙනවා. ඊට පස්සේ කම්මැලි වෙනවා. ඉතින් මේක මෙතන මෙතන ආපු නැති එක්කෙනෙක්වත් නැහැ මේ ස්වභාවය. ඒ කියන්නේ ඔක්කොගෙම භාවනා වැඩිලා තියෙන්නේ. හැබැයි එක්කෙනෙක්වත් දන්නේ අනුග්‍රහ කරන්න කොහොමද කියලා. ඉතින් අනුග්‍රහ කරන දන්නේ අපි කරන්නේ මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඉතින් හිතරත් ඕනේ එකම තමයි. කෙලෙස් වලටත් ඕනේ ඒකම තමයි. මායයටත් ඕනේ ඒකම තමයි. බුදුජානනාංශය අපිට කියනවා ඔතෙන්දි කරවන හිටපන්. හිත කෙල ආනපන නතරුණා මොකද වෙන්නේ කියලා බලන්න. ඒ ඒ අලුත් தත්ත්වෙට හුරු වෙන්න වශී කරගන්න කරන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම මොකක් හරි එනවා. ඒ නිසා අනිත් දවසේ ලෑස්ති වෙලා යන්න මම මොනවාක්වත් චේතනා කරන්නෙත් නැහැ, අදිෂ්ඨාන කරන්නෙත් නැහැ. මේ උපාදාන කරන්නේ නැත්නම් ඔය පිරිසුදුනාට පස්සේ පිරිසුදුව ඉන්න දෙන්න කියලා. ඒතකොට කොච්චර වෙහෙසද කියලා බලන්න. ඒ තරම් කෙලෙස් වල හිටපු හිත කෙලෙස් නැතුව ඉන්දියාට අමාරු. හරියට කූඩල්ලක් ගෙනලා කොට්ට උඩ තිබ්බහම කූඩල්ලට ඒක සැප නැහැ වාගේ. ඉතින් ඒක පුරුදු කරන්න පුරුදු කරන්න තියෙන භාවනා කරලා නෙවෙයි භාවනා කරන්න යනකොට සූදානම් ශරීරයක් ලෑස්තිලා යෑමක් අප්‍රමාද වීමකින් ගියොත් අනිත් දවසේ මොනවාක්වත් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්න. ඒකට ඇති වෙච්ච පිරිසුදුකම ටිකක් කල් තියේවි. ඒක ස්ථිර නිසා නෙවෙයි මම එහෙම කියන්නේ. ඒ පැවතිච්ච පිරිසුදු දිගට පවත්තන්නම් කල යුත්තේ යමක් නොකර සිටීමයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වඩාත් ප්‍රිය කරන්නේ පරයන්ක භාවනාවටයි. ඒත් අද දක්වාම පැයක් පරයන්කේ සිටීමට නොහැකි විය. උපරිම කාලය විනාඩි 40කි. මේ කාලයත් පැය දෙකක් තුනක් පමණසේ දැනේ. ඇස් ඇර බැලූ විට මා අපේක්ෂා කළ කාලය ගත වී නැත. පරයන්කේදී එන පිටේ, කොන්දේ, දන හිසේ වේදනා වේදනාවක්සේ දකින විට වේදනාව වැඩි වේ. ඒ වේදනාවම පර්යංකය අවසන් කිරීමට හේතු වේ. පර්යංකයෙන් නැගිට පැයක් පමණ යනතුරුත් මේ වේදනා දැනේ. උපදේශක් පතමි. තෙරුවන් සරණයි. එනිසා පර්යංකේ ගන්න එපා අරමුණට වේදනාව අරමුණු කරන්න. ඈස්චිලා යන්න. වේදනාව ආපු ගමන් දැනගන්න දැන් ඔන්න මට කර්මඨාන ආවා. නැගිටලා ගියත් වේදනාවෙම හිත තියන්න. එතන නැගිටලත් පැයක් යනකම් සතියක් තියෙනවා වේදනාවක් තියෙනවා. එතකොට බලන්න වේදනාවක් නැති වෙන එකද වෙන්නේ නැත්නම් හිත වෙන මොන හරි තැනකටද යන්නේ කියලා ඇත්තටම බැලුවොත් වේදනාව ජීවත් වෙන කාලේ පුරාවටම තියෙනවා. අපේ හිතට වේදනාවත් යටපත් කරන වෙන අරමුණකට යන්න පුළුවන්. මූල කර්මත්තන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කෙනාට ගෙට ඇවිල්ලා තියෙන අරමුණ. ලෑස්තිලා යන්න වේදනාව වෙනවා. ආවට පස්සේ ඒක අරමුණු කරන්න. පරියන්කේ නැගිටින්නේ. ඒත් වේදනාව අරමුණු කරන්න. පුළුවන් තරම් SMS එකේ වැඩ කරන slowly mindfully silently නැවතිල්ලේ සතියෙන් නිස්සද්ද වැඩ කරන. එතකොට ඇඟ පුරාවට නිතරම තියෙන වේදනාව තේරෙයි. ඒ වේදනාව තේරෙන තාකවත් දාකවත් ලෙඩක් එන්නේ මේ වේදනාවට නමක් දාපු ගමන් ලෙඩක්. කොයි වෙලාවෙත් මේකට කියන්නේ සංසාර රෝගී. ජාති, ජරා, ව්‍යාධි, මරණ. දැන් ජාති වුණානේ ජරා, ව්‍යාධි, මරණ. සංසාර සාරෝග විනීත නිසා. මේක නැති කරන්න තටමනකොට ලෝකෙ තියෙන ලෙඩ ඔක්කොමත් එනවා, දොස්තරලත් එනවා, බේසුත් එනවා. බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ සතහට වන භව දුකට වේදනා. ওই වේදනාවත් එක්ක ජීවත් වෙන්න කාටවත් බනින්න හිතෙන්නේ නැහැ, ගහන්න හිතෙන්නේ නැහැ, ඊර්ෂ්‍යා කරන්න හිතෙන්නේ නැහැ. නිතරම දන්නව කොයි වෙලාවෙ මැරෙලායිද දන්නේ. එම් පෙන්කෙලින්ද වෙලාවක් නැහැ. විනෝදාන්ත කරන්න වෙලාවක් නැහැ. බුදුහාමුදුර අහනනේ මේ දිවස් වල තිබ්බේ කාට මොන මරණෙදිද කියලා. මේ වේදනාව ඉන්නේ කාට කවදා නින්දක් යන්නේ. ඉතින් මේ තරම් වටින දෙයක් ආවම මේ මූණට කියලා ගහන්නේ කැතයිනේ අප්පා. කාරි සෞතුයි. නෙද්දකින් කියන එක හරිම සෞත්වයි. නොපතන් කියන එකට හරිම සෞත්වයි. නෙද්දෝමකින් කියවා හරිම සෞත්වයි. සමේ තරම් අපේ ප්‍රධාන අමුත්ත ගෙදෙට්ට ඇවිල්ලා තියෙන වෙලාවක ඇයි අපි ඒකට ලෑස්තිලා යන්නේ නැත්තේ? හැම ආගමකම ඔක අයින් කරන්න කතා කරනවා. බුදුරජාණන්සේ ඉස්සල්ලාම තියලා තියෙන දුක්ඛ සත්‍ය. පුළුවන් නම් කාපම් බැරනම් කාපම්. ඉතින් මේක එනකොට සාදරේ යන්න මල් මාලයක් තියාන කියලා දාන්න අනේ උඹ එනකන් හිටියේ. මම උඹ ඉන්නකම්ම මම උඹ ගැන බලන් ඉන්නවා කියලා ගෙදෙට්ට උත්සවේට ප්‍රධාන අමුත් ආපු වෙලාවට වගේ ওই වේදනාවත් එක්ක ඉඳ මොනම දෙයක්වත් වෙන්නේ මොනම කරදරයක්වත් වෙන්නේ නැහැ ලෙඩකුත් නැහැ හිතේ කෙලෙසෙන්නෙත් නැහැ මේකත් එක්ක මුණට මුණ දාලා ඉන්න තාක්කල් ඒ නිසා පැයක් ඉඳලා තියෙනවා පරියන්කෙන් නැගිටලා මේ පැයම සතියට වැටෙන්න පුළුවන් තරම් අනිත් දවසේ මේ වේදනාව අපේක්ෂා කරනවා කියලා කියන්නේ අත්කලමතාන යෝගේ නෙවෙයි මං කියන්නේ මේ පැමිණි දුක් ඉල්ලගෙන ගත්ත දුක් නෙවෙයි ඒකට සතුටුමත් වෙන්න හරිම ලේසි භාවනාවක් තෙරුවන් සරණයි. අතිපූජ්‍ය ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසර මා මීට පෙර මෙසේ කමඨහන් වார்த்தාවක් ලිවීමි. නමුදු මා පරයන්ක භාවනාව පිළිබඳව නොලිව්වේය. මාහට මහත්සේ සක්මන් කිරීමට ආශාවක් තිබුණද පරයන්ක භාවනාව පිළිබඳව කිසිම ආකාරයකින් කැමැත්තක් හා අරමුණක් නැත. සක්මන් කිරීමට පමණක් කැමැත්ත තිබීමත් වරහන් තුල නමුදු සක්මන් කිරීමෙන් සිතට හා ශරීරයට කිසිදු බලපෑමක් නොමැත. පර්යංක භාවනාවට හිඳගත් වේලාවේ පටන් එහෙට මෙහෙට නලියන ස්වභාවයක් ගනී. සක්මන් කිරීමේදී ඇස්පියාගෙන හෝ සක්මන් කළ හැක කිසිදු අනතුරක් නොමැතිව. ඉඳගත් වේලාවේ සිට ඇස්පියාගෙන සිටින විටදී කුමක් හෝ වරහන් තුල ෆෑන් එක කැරකෙන විදිය දෙස බලා සිටීමට සිටේ. එයට කුමක් හෝ හේතුවක් ඇතිද නැතිනම් පහදා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා. ඔය ඇත්තක වාගනේ පැමිණෙන අරමුණ මොකක් හරි ස්වභාවික එකක්. හිතලා ගත් එකක් නෙවෙයි. ඒක ඉස්සරහින් තියාගන්න. තෝරන්න එපා අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා. මොකද ජීවත් වෙන හැම කෙනාටම ඇත්තක වාහන හිටියත් අරගෙන හිටියත් තමයි මැරිලා නැති බවට සංඥාවක් තියෙන්නේ. නිින්ද ගිල්ලා නැති බවට සංඥාවක් තියෙනවා. සතිය තියෙන බවට සංඥාවක් තියෙනවා. ඒ ෆෑන් එකේ සද්ද දිහා නැත්නම් ෆෑන් එක බලන්න හිතනවනම් ඒක තමයි ඒ සංඥාවේ පේනවා මම මැරිලා නැහැ. මට නිින්ද ගිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. ඒ නිසා පැමිණෙන ඕනෙම අරමුණකින් මේ තුන සාතික් කරනවා. ඉතින් ඒක නිසා මොනවත් අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කෙරුවොත් අපේක්ෂා භංගත්වයටපත් වෙනවා. ඇත්ත එක වහගත්තට පස්සේ වෙන දේ ඔය ඔය විදිහටම ලියන්න. එතකොට හොඳට තේරෙනවා. අරගෙන හිටියත් පහගෙන හිටියත් මොනවදෝ වැඩ වගේක් යනවා. ඒ වෙන වැඩේ බාර ගන්න ඉස්සලා. තෝරන්න බේරන්න නැතුව බාර ගන්න. ඒක තමයි ප්‍රවිෂ්ටි. භාවනාවට ප්‍රවිෂ්ටි එතනින් තියෙන්නේ. ඊට පස්සේ ඒ වැලෙන හැර පැත්තට මැස ගහගෙන යන එකයි තියෙන්නේ. එනිසා මේක මේ බොහෝම අන්දෝත්සහය වෙච්ච මොහොම උදාසීන වෙච්ච කතාවක් ලිව්වට භාවනාවට කිසිම අඩුපාඩුවක් හෝ එහෙම නැත්නම් කියන නුසුදුසුකමක් පේන්නේ නැහැ. සක්මන කෙරුවත් මගේ හිතර කයට මොකුත් වෙන්නේ නැහැ කියලා. මොකෝ ගිඩියෙන්නේ අංගෙන්ඩයි මොනවද ඉල්ලන්නේ? මේ පොළොවේ ඇවිදිනවයි කියන එක මා ලොකු ආශ්චර්ය ධර්මයක්. ඉතින් අර මේ ප්‍රෙඩිසිල් අහන්නේ ගයි උඩින් යන්නේ ඇයි පාලින් යන්න බැරුවද? මට තේරෙන්නේ නැහැ තාත්තේ කියලා දෙනවද? පොළොවේ ඇවිදිනවා කියන එක මහා විශ්වකර්ම වැඩක්. උඩින් යන්නේ බය කට්ටිය. පොළොවේ දෙන්න බැරි කට්ටිය හෙලිකොප්ටර් කරා යනවා, ප්ලේන් වල යනවා. මොකද වෙඩිච්චයි කියලා බයද. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ත්‍රිලව් වගේ ඉම යනවා. මොකක්වත් අපේක්ෂා කරන්න. ඔය දෙකේදීම විශාල අපේක්ෂාවක ලකුණක් තියෙනවා. ඇවිදිනකොට අං එන්න ඕනේ. එහෙම නැත්නම් බුරු කකුල් කාර්යයක් වගේ වෙන්න ඕනේ. මොනවා හරි කියලා හිතාගෙන ඉත මොකුත් නැහැ. ඇවිදිනකොට ඔච්චරම තමයි. ඉඳගෙන ඉනකොටත් ඔච්චරම තමයි. අන්න ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් අපේක්ෂාවල් නැතුව ඒ හිතේ කෙලෙස් හිටින්නේ නැහැ. හැබැයි සැකේ හිටින්න ඉඩ තියෙනවා මේවා. ඒ නිසක වීම සඳහා ඒ නික්ලේශී භාවයේ දිගට පවත්වන්න. සක්මන හොඳයි. නමුත් ඒ සක්මනේ ලැබෙන වීරිය පාවිච්චි වෙලා හිත එක අරමුණකට අඩු ගන්න ඉඳගෙන ඉන්න බව පවතින්න නම් සක්මන කියන්නේ යමක් කරමින් සතිය පැවැත්වීම ඉඳගෙන ඉන්නවයි කියලා කියන්නේ යමක් නොකරමින් පවතින දේ දිහා බලා සිටීම. ඒක හරි අමාරුයි. මොකද අර එක එක දේවල් කරලා කෙරුම වෙලා ඉන්නේ අපි. යමක් කිරීමන තියන නොකරන බලන්නේ ගියාම ඒක මරණය හා සමානයි. ඉතින් ඒක නිසා මේක මරණානුසති භාවනාවකුත් වෙනවා. මරණය පෙරට ගැනීමක් මම මැරුණාම කොහොම ඉතිද කියලා. හොඳට ඇඟ පට්ටලෝ තියාගෙන ඉන්න මොනවක්වත් කරන්න නැතුව වෙන්නේ මොනවද කියලා බලන්න. එතකොට තේරෙයි අපි ව්‍යාපාර වලට කොච්චර කැමතිද? විචිත්‍රතාව වලට කොච්චර කැමතිද? මේ ඒකාකාරීකම කෙලෙස් නැති බවට කොච්චර අකමැතිද කියලා ඒකට උත්තරේ කරලම කරන දේටම සාදර වීමෙන් තමයි මේක ජය ගන්න තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනාවට ගිය පසු මගේ ශරීරයේ තද ගතියක් දැනේ. ඉන්පසු ටික වේලාවක් කිස්ම දිහා බලා සිටින විට ලිහිල් ගතියක් දැනේ. මට ඒ ලෙස පැයක් වුවත් සිටිය හැක. ශබ්ද ඇසුණත් මගේ අරමුණේම සිටිය හැක. සැහැල්ලුවෙන් අරමුණක් නැතිව ඔහේ සිටීම වැරදි භාවනාවක් දැයි මට සිතේ. අනුකම්පාවෙන් මා වෙත උපදෙසක් ලබා දෙන මෙන් ආයාචනා කරමි. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ලැබේවා. ඔය ඉස්සරලියුමයි මේකේ එක ටෝන් එක තියෙන්නේ. ඒකයි මම කියන්නේ අරමා කියන්නේ කෙලේශයක්. ත්‍රිජනසේ සඳහන් කළ තියෙනවා සනාරම්මනා භික්කවේ උපජ්ජති අපාපකා කුසල ධම්මා නො අනාරම්මන අරමුණක් නැතුව කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. උපදින සාක් කෙලෙස් උපදින්නේ ආරම්මණයක් ඇතුළු. තස්වින්ගේ මාරම්මනේ පහිනේ තං කෙලේසම් පජහත්. ඒ කෙලේශේ මතුවෙන්න මතුවෙන තියෙන බව දක්වන අරමුණක් තියෙනවානේ. අරමුණ දිහාම බලන්න අරමුණ ගෙවෙනවනම් කෙලස් ගෙවුණා. ඉතින් ඒක නිසා අර හිත අහනවා කෙලස් අරමුණක් නැතුව ඉන්න එක වැරදිද කියලා. හරියට ඔහේ රාගේ අම්මයි පේන අහන්න ගිහිල්ලා අම්මා කවදාවත් කියයි මගේ පුතයි හොරකම් කිරුවේ වැඩක් නැව කතැල්ලා දාන්න කියලා. නෑ නෑ ඕක මේ වෙන එකක් වෙලා දින්නේ වෙන පූජාවක් කරමු කියලා අම්මා ඒක උන් කියා කර ගහගෙන කනවා මිසක් ආ පුතා හොරකම් කරනවා කියලා අම්මගේ බේනේට අහුවෙන්නේ නෑනේ ඒ නිසා මේ හිත කියන දේවල් කාලා තමයි අපි මෙතෙක් කල් රැවටිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා කියන ඒ හිත කියන දේවල් නෙමෙයි වැටහෙන දේවල් බලන්න හිතේ අරමුණු නෑ අරමුණ නැතුව ඉන්න පුළුවන් කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න පෑති පැයට වැඩි වෙනවනම් ඒ තරමට හොඳයි නිසා වැඩි වේලාවක් ඉන්න මේකට මේ සැකේ මේක හරි භාවනාව ක්‍රමයක්ද මේක අත්තරද්ද කියලා තියෙන සැකය නික්ලේශීතාවයේ මත උනත් වෙන්න පුළුවන්. ඒ නිසා Taman නිසක වෙන්න වෙන විදිහකට කියනවා නම් මේක ඉස්සරහට යන්න බැරි බුදුන් කෙරේ ශ්‍රද්ධාවමදි. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවමදි. සංඝයා කෙරේ ශ්‍රද්ධාවමදි. Tamanගේ සීලය පිළිබඳ ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා নানা ප්‍රකාර දේවල් හිතට එනවා. මතක තියාගන්න මේ බුද්ධ ආදී උතුම්වන්වහන්සේලා ගිය පාරක් උන්වහන්සේලා මෙන් ගියේ හරිද වැරදි නම් මට වැරදිලා බුදුහාමරට වැරදිලා. කියලා සද්ධාව පිටවගෙන අරමුණ නැති කෙලෙස් නැත්තත් පුළුවන් තරම් පවත්තා. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව පරයන්කේ සිට ආනාපානය දෙස බලා සුළු වේලාවකින් ආනාපානය නොදැනී යයි. මුහුදු රැලක් දෙපසට තල්ලුවන්නාසේ ශරීරයේ මද වශයෙන් දෙපසට සැලෙයි. එසේ සිටින විට විටින් විට ශරීරය ගැස්සී යයි. එය නිින්දෙන් අවදිවීමක් හා සමාන වද සිහියෙන් සිටි බැවින් නිින්දක් යයි නොසිතමි. ආනාපාන සතිය තවදුරටත් කරගෙන යාම සඳහා උපදෙස් පතමි. සක්මන. පර්යංකයට වඩා සක්මනේදී හොඳින් සිහිය පිහිටන බවක් දැනේ. වරහන් තුල මුල් කාලයට වඩා මෙනෙහි කිරීමකින් තොරව හොඳ සිහියෙන් පියවර 30ක් පමණ යා හැකිය. බාහිර අරමුණු පෙරට වඩා නොතකා හැරිය හැකිය. සක්මනෙහි තවදුරටත් සතිය පිහිටුවීම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකටපත් වෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා. තෙරුවන් සරණයි. ඔව් පරියන්කේදී ඒ විදිහට ආනාපාන කල් ඉවරනහම අපි නොදන්න ශේෂයකට යනවා. කීලක පාට ගැස්සිලි, කම්පන, චංචල ඉන්ජින ප්‍රපංචන එන්න පටන් ගන්නවා. ඉතින් ගැස්සිච්ච ගමන් බැලුවොත් පේනවා ඒ ගැස්සින්ද ඉස්සල්ලා ඉඳලා තියෙන්නේ දන්නේ නැත්තන කියලා. වැස්සුණාට පස්සේ එක්ක සද්දයකට හෝ වේදනාවකට හෝ හිතවිල්ලකට එනවා. එතකොට පේනවා ඊට ඉස්සෙල්ල කොහෙද හිටිය කියලා දන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍ය උදේ අවදි වෙනකොට මේක තමයි වෙන්නේ. අපි ඊට ඉස්සෙල්ල මමත් නැහැ, තණ්හාවක් නැහැ, මාන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. අවදිවත් එක්කම තමයි ওই තණ්හා මාන දිත්‍යය පටන් ගන්න. මේ භාවනාදී එක පාලනය කරගන්න පුළුවන් කියලා යන්න පුළුවන්. හැබැයි මේක කියලා යෑම නෙවෙයි තිද්දෙන කියලා එන එක. ගැස්සිලා එන්න ආවට පස්සේ බලන්න ඉස්සලා ඉඳලා තියෙන එකේ මතකයක් නැහැ. අත්දැකීමක් නැහැ. ඒක නිසා දැන් අවබෝධ කරනවා හිතේ තියෙනවා පැත්තක් අත්විඳින්න බෑ කියන පැත්තක්. ඉන්ද්‍රිය ගෝචර නොවන පැත්තක් තියෙනවා. ඒකේ ඉඳලා ඉන්ද්‍රිය ගෝචර පැත්තට එනකොට ගැස්වීමක් ඇති කරනවා. හෙලකින් වැටෙනවා වගේ තේරෙනවා. මෙන්න මේකට බය නැතුව මේකට කුතුහල කරන්නේ නැතුව ගැස්සෙන් දරින්න පුළුවන් තරම්. එතකොට තේරෙයි කවදා හරි ගැස්සෙනවා කියලා කියන්නේ නොදන්න ශේෂ්ත්‍රයේ අවසාන පැත්ත. නොදන්න ශේෂ්ත්‍රයේ පටන් ගන්න කොහෙද තියෙන්නේ කියලා. නොදන්න ශේෂ්ත්‍රයට පටන් ගන්නෙ අරමුණ එපා වීම හරහා. අරමුණ එක දිගට බලනකොට අරමුණ එපා වීමක් එනවනම් මතක තියාගන්න දැන් යන්න හදන්නේ නොදන්න පැත්තට. ආයෙ ගැස්සිලා අපි දන්න ශේෂ්ත්‍රයට එනවා. ඒ නිසා මේ දන්න ශේෂ්ත්‍රයේ පරිචයෙන් දන්න ශේෂ්ත්‍රය පිළිබඳ අත්දැකීම අපි නොදන්න ශේෂ්ත්‍රය යාළු වෙන්න හදන්නේ මේ. ඒක ගූඪ තැනක්, গুপ্ত තැනක්, හුනියමක්, අපස්මාරයක් ලෙඩක් කියලා කල්පනා කරොත් අපිට කවදාකවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේකට ලෑස්තිලා යන්න. ලෑස්තිලා යනකොට ඉවර වෙන තැන නෙවෙයි පටන් ගන්න තැන අල්ල ගන්න පුළුවන් වෙයි. අල්ලගත්තත් මැද අල්ලන්න බෑ. නොදන්න දන්න යන හැටිත් අල්ල තෑයි. නොදන්න තැනින් එළියට ගැස්සෙන තැනත් අල්ලන්න පුළුවන්. මැද අල්ල ගන්න බෑ. ඒත් ප්‍රශ්නයක් නැහැ. අපි ඉදිරියක් ලබනවා. නොදන්න පැත්තේ මුල දන්න. නොදන්න පැත්තේ අග දන්න. ওই දෙක කිට්ටුවේගෙන එනකොට තමයි හරියට ආනපානේ මුලැමැදාග දැනගත්තා වගේ නොදන්න ශේෂ්ත්‍රය තමයි මේ භාවනා අපේ දක්ෂකම කියන්නේ. ඒකට යන්නේ දන්න ශේෂ්ත්‍රය හරහා. ජීන්ස දැනෙන ඔක්කොම ගෙවෙන ගෙවෙනකම් භාවනා කරා. කෙරෙල බලන්න මේකෙත් අවදි අවදි නැති කියලා தত্ত্ব දෙකක් තියෙනවා. ඉතින් ඕක ලෑස්තිලා ගිහිල්ලා කුතුහල කරන්නේ නැතුව බය නැතුව මේකට ලක්ෂ කෝටි වාරයක් වෙන්න දෙන්න. ඒක නිකන් බටහිර මානසික විද්‍යාව හැටියට කියන්නේ අපි අපේ යටිහිත අවබෝධ කරගන්න උත්සාහ කරනවා. දන්න දේ හරහා යටිහිත අවබෝධ කරගන්න හදනවා. ඒකේ ලස්සන කෑල්ල යටිහිත වශයෙන් අපි ඔක්කොම සමානයි. උඩුහිතේ තමයි මේ ගෑනු පිටිමේ පැවිදි උපවිදි දක්ෂ අදක්ෂකම් තේරම තියෙන්නේ. යටිහිතේ තියෙන යුනිවර්සල් අන්කොන්ෂස් කියලා කියන්නේ. ඒක විශ්ව විශ්ව තත්ත්වයක්. කවුරු ආවත් එතන ඉන්නේ. ඉතින් බුදුහාමුදුරුත් ඉන්නේ ඕකෙම තමයි. පුළුවන් නම් ගිහිල්ලා හම්බෙලා බලන්න. අපිට වෙලා තියෙන එක අපිට බයක් වෙලා, ඒක අපිට බීතිකාවක් වෙලා, ඒක අපිට පොරකේ ලෑල්ලයින් කෙරුවා වගේ වෙලා, අපිට ඒක නිකන් සහලවන දෙයක් වෙලා. ඒකටයි සද්දාව ඇතුව යන්න කියන්නේ නොදන්න තැනට යනකම් යන්න. ගිහිල්ලා බහන්න ආර්ය ලෝකෙට යන්න ඕනේ නම් ඕකට බය අරව ගන්න ඕනේ. ඉතින් ඕක ඕකට බය තියේදී මැරනවා නම් මරණ මොහොතේදී ඕක එනකොට පුදුම බයකටපත් වෙනවා. කොහේ යයිද හොයන්න බෑ. කොරස් කටේවත් අත දාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ කෙරිලා තියෙන දේවල් දිහා බලන නිසා මේකට පණ තියෙන වෙලාවේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිවියේදී භද්‍ර යවුණේදීම පුරුදු කරන්න කියනවා. එතකොට පේනවා මේකට ලෑස්තිලා ගියොත් විතරක් මේකේ බය අර ගන්න පුළුවන්. ඒක හරි ගුඩයි යෝග. හරිම මේ අద్භූතයි. එහෙම නැත්නම් මැජික් එකක් වගේ පේන්නේ. අත් අපිට බුදුහාමර පාර පෙන්ලා දෙනවා කරන්න. මේකට ලෑස්තිලා යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය අපේ හාමුදුරුවනේ නිස්සරණ අණයට පැමිණි පළමු වතාව මෙය විය. කලක් තිස්සේ සිහිය පිහිටුවීම හුරු කරගෙන ගිය කෙනෙක්මි. දැනට සක්මනේදී පරයන්කේදී දවසේ කරන සෑම ක්‍රියාවකදීමත් හොඳින් සිහිය පවත්වමි. ඒ සෑම විටදීම දැනෙන සියලුම වේදනාවන් ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන බව අවබෝධ විය. තවත් විටක හටගන්නවත් නිරුද්ධ වීමටවත් දෙයක් නොමැති බවත් අවබෝධ විය. ඒ තුල ශුන්්‍යතාවයක් දකිමි. වේදනාව අනුව බැලීමට හුරු වී සිටී. ඔබ වහන්සේ කරගෙන යන ධර්මානුකූල වැඩපිළිවෙලට ශක්තිය ධෛර්යයත් නිදුක් නිරෝගී භාවයත් ලැබේවා. මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔව් ඔක තම කේවල தත්වයක් නෙවෙයි. ඔක නෙමෙයි අවසානයේ. ওই විදිහටම දිගට කරගෙන යන්න. <clears throat> කරගෙන යනකොට Tamanට තේරෙයි මෙහෙම දෙයක් ඇති වෙන දෙයක්වත් නැති වෙන දෙයක්වත් තියෙනවා කොහොමද අපි රාග කරන්නේ? කොහොම අපි කාටද ද්වේෂ කරන්නේ? කොහොමද අපිට මනාපමනා පහළ වෙන්නේ? ඒක කියනවා අපි හීනෙන් බය වෙනවා. බය වුණාට පස්සේ තේරෙනවා හීනයක් කියලා. ඔය හිතේ බය තියෙනවා. හීනෙන් රාගය ඇවිස්සෙනවා. නැගිටිච්ච ගමන් පේනවා හීනයක් කියලා. නමුත් ඉඳුරම් ප්‍රනීත වෙලා රාග වෙලා තියෙන එක තියෙනවා තාම. වෙච්ච හීනයක් වුණාට අන්තිමට ඒ ඇතිවිච්ච දෙයක් තියෙනවා ඒකේ. ඒ නිසා හීනෙන් උනත් නැති උනත් ඇතිවිච්ච රාගය හෝ ද්වේෂය කයේ පවතිනවා. ඒ නිසා මේ කොහොමද මේ යමක් නැති දෙයකින් මේ හිත දුක් පීඩා ගන්නේ? කොහොමද මේ හිතේ මනාපමන පහළ වෙන්නේ? ඒසාවක දුඟාකල් පුරුදු කරා. පුරුදු කරනකොට තමයි තේින පටන් අරගනි. මේ ටික තිබුණාට මම බෑ නිවන් දකින්න. ලෑස්තිලා යන්න. මේ නැති දෙයකින් අට ගන්න තරම කෙලවර වෙන තරම් යොසුළු දෙයකින් කොහොමද මේ ජම්මාන්තර වෛර හටගන්නේ? කොහොමද මේ සදාතනික ප්‍රේම හටගන්නේ? කොහොමද මේ නිච්ච සංඥාව හටගන්නේ කියලා එන්නේ මේ හරහා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ දෙයකින් නিত্য සුඛ සුබත ආත්ම භාවය ඇති කරගන්න මේ විපල්ලාස දිහා හොඳට බලනින්න. ඒකෝර තමයි තේරෙන්නේ මේ ටික නැතුව ඒකට යන්න බෑ. ඒකට නිසන්වණයට මෙන්න ඕනේ නැහැ. කොහේ හිටියත් අන්නේ ආකල්පම වෙනස වෙනකන් බනහඬ වෙයි. චින්තාමය ඥාන වඩන්න වෙයි. ඊට පස්සේ ගිහිල්ලා බලන්න මේ යමක් නැති තැනකින් කොහෙන්ද මේ රාග ద్వේෂ පහළ වෙන්නේ කියන එක දක්නාසුලුව ලෑස්තිලා භාවනා කරන්න වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මනින් පසු පරයන්කයට වාඩි වෙමි. ටික කලකට පෙර මා සිතට නැගෙන සමාවින සංස ටික කලකට පෙර මා සිතට නැගෙන සිතුවිලි සිතුවිල්ලක් යයි සිතමින් බැහැර කරමින් පුරුදු පුහුණු යෙමි. එහි ප්‍රතිඵලයක් ලෙසින් මාස දෙකක් වැනි කාලයකදී සිතට ගලා එන අරමුණු අඩු කරගත හැකි විය. මේ අනුව මා පර්යංකයට වාඩි වී සිත දෙස බැලීමට ටික වේලාවක් ගත කර මූල කර්මස්ථානයට එළඹ සතිය වඩමි. එවිට සිතට ගලායන සිතුවිලි අඩු වී සතිය හොඳින් වැඩේ. මේ දින කීපයේදී පෙර තිබුණාටත් වඩා සතිය දියුණු වී පර්යංකයේ පැයකට අධික කාලයක් සිටිය හැකිය. සතිය හොඳින් ඇති විට හුස්ම රැල්ල නොදැනී එකම තැනක සිටින බවක් දැනේ. කයට ශාන්ත බවක් දැනෙන අතර සිතද සැහැල්ලු බවකින් යුක්තය. ස්වාමින් වහන්ස මෙලෙස සතිය දිගටම පාත්වාගෙන යාමට උපකාර වන දෙයක් ඇතනම් එය පහදා දෙන ලෙස ගෞරවයෙන් අයදිමි. ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදයයි. ඒකට කියනවා සද්ධාය කිරියාය සම්පාදේති, සක්කච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා. මේක සද්ධාවෙන් මේකම කරන්න. සක්කච්ඡකාරීව කරන්න ආදර ගෞරවයෙන් කරන්න මේ ආවට ගියාට වෙන දෙයක් නැතිකමට කරනව නෙවෙයි. ඒ සඳහාම ආදර ගෞරවයෙන් කරන්න. සාතච්ච කිරියාව සම්පාදේපි සතත අභ්‍යාසයට යන්න නිති අභ්‍යාසයට යන්න. ඒක තමයි මේ ඇති වෙච්ච අත්දැකීම තහවුරු කරගන්න තියෙන ක්‍රම. සද්ධාවත් සක්කච්ඡාකාරීකමත් සතත අභ්‍යාසයත් කියලා තමයි ඉර තියෙන්නේ. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේට පැමිණි දෙවැනි වතාවයි. මම සක්මන් භාවනාව කර විනාඩි 30ක් පමණ ගිය පසු සිත ඒකාග්‍රතාවයට පත් වී වාඩි වෙන්නට සිතුණා. පරයන්කේ වාඩි වී සිටින විට ටික වේලාවකින් කයේ වේදනාවද සිතවිලිද ගලාගෙන ආවා. ඒවා දිහා බලාගෙන සිටියා. ආස්වාස ප්‍රාස්වාසද ඉහළ පහළ යන හැටි බලා සිටින විට කයෙහි වේදනාව නොදැනී ගියා. සිතවිලි එන එක නතර වුණා. ආස්වාස ඉහළට ගියා. ඉන්පසුව ආස්වාස ප්‍රස්වාස නොදැනී ගියා. විනාඩි 30ක් පමණ වේදනාවක් සහ සිතවිල්ලක් ආවේ නැහැ. කන් ඇහෙනවා. දානෙට gediye ගහන විට නැගිට්ටා. සිහියෙන්ම දානෙට වැඩියා. මේ ගැන පහදා දෙන්න. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඔය මේ දේ කරදරයක් නැතුව දිගට කරගෙන යන්න පුළුවන් නම් ආයෙ වෙන පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. ඔය හදාගත්ත එකම දිගට කරන්න. එතකොට ඔගේ අත්දැකීම් බහුල වීම එහෙම නැත්නම් හුරුව සිද්ධ වීම සිද්ධ වෙනවා. ආයෙ වෙනම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දිගට කරන එකයි කරන්න අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන මා සක්මන් කරන විට වැලි පොළවේ උණුසුම සහ ලනුපැදුරේ රළු ගතිය හොඳින් වැටහේ. විනාඩි 30ක් පමණ කරන විට නිදිමතක් සහ পায় පැටලීමට යන වාර ගණන වැඩිය. එවිට මා නැවතී සිටගෙන සිටිමි සිටිමි මෙනෙහි කරමි. තවද වේගය වැඩි කර නිදිමත ගතිය නැති කර ගනිමි. පර්යංකය මා වාඩි වී ඉඳගෙන සිටිමියයි මෙනෙහි කරමි. බොහෝ වේලාවට ආනාපානය හසු නොවේ. ආනාපානය ඇතැම් වේලාවට නාසිකාග්‍රය ළඟ දැනේ. නාසිකාග්‍රය ළඟ නොදැනුණත් හදවතේ ගැස්ම දැනේ. ඊයේ දින පරයන්කේදී කලවා සිට මුළු ශරීරයම ගල් ගැසී මස් පිඬු තැන තැන දඟලනවා මෙන් දැනිනි. ඇඟ ඇතුලින් ඇටකටු මිරිකන වාසේ දැනුණු අතර හුස්ම ගැනීමට අපහසු විය. වටපිටාවේ ශබ්ද ඇසුණු නිසා නිදිමත නැති බව වටහා ගතිමි. මෙසේ පැය එකහමාරක් පමණ සිටියෙමි. වේදනාව දිගටම පැවතුනත් එය දරාගත හැකි විය. පරයන්කේ තවදුරටත් සිටීමට හැකි වුවත් නැගිටෙමි. මාහට අනුකම්පාවෙන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතමි. තෙරුවන් සරණයි. පරයන්කේ නැගිට්ටට සතිය කඩා ගන්න එපා. පරයන්කේ නැගිටු උනන්දු කරන්න නෙමෙයි මම යන්නේ කියන්නේ පරයන්කේ නැගිටින්න. ඒක නැගිටිනකොට ඉරියව් මාරු නැටි නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරන්න. ඒක තමයි අපි SMS කියලා ගහලා තියෙන්නේ. එක ඉරියව් ගෙනලා අනික් ඉරියවට යන හැටි. අනිත් එක මේ ආනාපානෙ පේන්නේ නැහැ කියලා ලියන්න ඕනේ නැහැ. මොකද පේන දේ කියන්න කියලා විතරයි තියෙන්නේ මේ. අහවල් එක බලන්න කියලා කන්දොස් ක්‍රියාවක් කණපින්දමක් ඕනේ නැහැ. විපස්සනා භාවනාවේදී මේ නෑ බෑ කියන වචන පාවිච්චි කරන්න වෙන්නේ. මේකේ තියෙන දේ කියන්න කියලා නේ කියන්නේ. ඉතින් එතකොට නැති දේවල් වල ලයිස්තුවක් කියන්න යන්න එපා. එතකොට වෙන්නේ නැස් නැස්චාතක නාස්තික පැත්තකට යන. කොයි යන විදිය හොඳටම හොඳයි. පරියංකේ හිටියයි කියලා කියන්නේ භාවනාව නෙවෙයි. පරියංකේ නැගිට්ටත් සතිය දිගට පවතින හැටි පොර කරගෙන යන්න. ආසරයි සාංශ අවසාන කමඨහන් වார்த்தාව. নমස්කාර පෙරටුවයි. පූජනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මම හිඳිමි හිඳිමි හිඳිමි සිටියෙමි යමි දකුණු පාය ඔසවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි යනුයි වම් පාය ඔසවමි පහත් කරමි තබමි පළල් කරමි යනුවෙන් මෙහිදී මට පොළොවේහි ස්පර්ශය සාමාන්‍යයෙන් දැනේ. එමෙන්ම මට විතර්ක පහළ නූනෙමි. අනුක්‍රමයෙන් මට මෙසේ හුරු විය. පරයන්ක භාවනාවේදී කය ඍජුව තබා භාවනාවේ යෙදුණෙමි. එවිට මට හුස්ම නාසයෙන් පිට නැවත ඇතුළු වන ස්වභාවයක් පෙනී යන්නේ බාහිර විවිධ රූප, බුද්ධ රූප, චිත්‍රාකාර දෑද පෙනුන අතරට මල් වනලැහැබ මදින් මද පෙනුනත් හිත අරමුණෙන් පිට ගිය බව දැනී සිහිය යොමා ගතිමි. කුසේ පිම්බීම හැකිලීමද අරමුණු කර බැලීමි. පිම්බීම හැකිලීමේදී මට ඊතරම් දුරට සිත ගෙන යාමේ ශක්තියක් නොදැනේ. පැහැදිලිව දැන ගැනීමට ඊතා යටහත්ව ඉල්ලා සිටිමි. ස්වාමින්වහන්සේට චිරජීවනය ලැබේවා. ඉස්සලා ක්‍රියාත්මක කරන්න ඕනේ Tamanට ඉඳගත්තර පස්සේ මොකද්ද ප්‍රධාන වශයෙන් වැඩිපුරම පේන්නේ කියලා බලන්න. ඉඳගෙන ඉන්න ඇඳුම් වල මේ පිම්බීම හැකිලිමේ සා තෙරපෙන ඇකිලෙන ගතියද නැත්නම් නාසිකාග්‍ර හුස්ම වැටෙන ගතිය කියලා මොකක් හරි පේන අරමුණක් වැඩි වේලාවක් බලා සිටීම තමයි අරමුණට කිඳ බැති කිඳාගත ගැනීමේ පළවෙනිම පියවර. එහෙම අරමුණ මුලිච්ච වෙන්නේ ඉස්සෙල්ලා විස්තර හොයන්න යන්න එපා. හරියට හරියන්නේ නැහැ. ඒ නිසා දන්න ක්‍රමයට හොඳට පටල වාඩිලා බලන්න. කොයි එකද පේන්නේ කියලා. ඒ පේනදී සංසිඳෙන පටන් ගත්තට පස්සේ තමයි සබ්බකාය පරිසංවේදී අසසි සාමිති සික්කති කියලා හුස්ම සංසිඳන වාරයේදී තමයි විස්තර බලන්න පුළුවන් වෙන්නේ. අපිට හිතෙන හුස්ම ගොරෝසු පටන් ගන්නකොට විස්තර වැඩියෙන් පේනවා කියලා නෑ ඒ වෙලාවේදී හිත ලෑස්ති නෑ. හුස්ම හෝ පිම්බීම හැකිලිම හෝ සංසිඳන පැත්තට යනකොට තමයි හොඳට ඒක දිහා බලන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ එනකන් කලබල කරන්න ගියොත් අනුපූර්ව ක්‍රමේ නැති වෙනවා. ඒ නිසා මුලින් ටිකක් දෙන්න විනාඩි 25ක් 30ක් ගිය ප්‍රශ්නයක් නැහැ. අරමුණ හොදට ඇවිල්ලා හේම වෙලා, තැම්පත් වෙලා ආම්බාම් වෙනකොට තමයි විස්තර බලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බැලුවොත් අරමුණ කෝල වෙනවා. අරමුණ කුලැටි වෙනවා. එතකොට පවත්තගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා මේ කෙරුවට පස්සේ ඔය කියන විස්තරෙන් පස්සේ අපිට වෙලාවක් ලැබෙයි. අරමුණ මූණට මූණ දාලා තියාගන්න. අන්න ඒ වෙලාවේදී මුලැමැදක බලනවා කියලා තමයි සාමාන්‍ය වචනේ කියන්නේ. මේකෙන් අදහස් කරන්නේ අරමුණට ඉබිල බලන එකයි. සමීප වෙලා බලන එකයි. උත්සන්නව බලන එකයි. ආසන්නව බලන එකයි. ඉතින් අන්නේ වගේ උත්සන්න ආසන්න කරගන්න බෑ අරමුණ යම් ප්‍රමාණයකට තමයි ළඟට එනකම්. ඒක කියනවා නිකන් පොඩි දරුවෙක් යාළු කරගන්න වගේ කිය. පොඩි දරුවා පස්සේ පිටිපස්සේ දුවගෙන ගිහිල්ලා අල්ලගත්තට යාළු වෙන්නේ නැහැ. ඒ දරුවම තමයි ළඟට එනකම් ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඇවිල්ලා දොර රෙද්ද පොඩ්ඩක් පැත්තකින් බලලා ඔළුව පැත්තකට දාලා කඳ පැත්තකට දාලා බිත්ති අයින දිගේ හේත් වෙවි හේත් වෙවිලා ඕම උකුලේ වාඩි වෙනවා. වාඩි වෙනකම්ම ඉන්න එකයි තියෙන්නේ කරබනවා. ඊට පස්සේ බබාට සින්දු පුළුවන්ද නටන්න පුළුවන්ද කියවම ගලවන්න බෑ ඊට පස්සේ. අර දොර රෙද්දෙන් බලන වෙලාව එලවන්න ගියොත් කුස්සියමුත් එළියට යනවා. ඕකම තමයි කොල්ලෙක් කෙල්ලෙක් යාළු කරගන්න කොටත් තියෙන්නේ. ඒක කියන්න හොඳ නිසා මම කියනවා දැන් අර පොඩි ළමෙක් යාළු කරගන්න කතාව කියනවා. හැබැයි අර කතාව හරි විචිත්‍රයි. ඉතින් මේක යාළු වෙන්නත් ඉස්සලා කේන්දරේ බලන්නයි පොරොන්දම් කතා කරන්න ගියොත් එහෙම කොහොමද වෙන්නේ වැඩි. ඒ නිසා ඒකට ඒකට වැඩපිළිවෙලක් තියෙනවා. අනුපූර්ව පිළිවෙලට ගියාම යාළු කර ගැනීමේ කටයුත්ත තමයි අපි ආශේවන ප්‍රත්‍ය කියන්නේ. ආශේවන ප්‍රත්‍යයට පස්සේ භාවනා කෘත්‍ය ඊට පස්සේ බෞලික කත කෘත්‍ය. ඒ නිසා ආශේවනට ඉස්සලා භාවනා කරන්න යන්න එපා. එහෙම නැත්නම් පස්සම්බයං කර විදිහට සබ්බකාය පරිසංවේදී වෙන්නේ ඉස්සලා පස්සම්බයං වෙන්න ආරින්න. අරමුණු සංසිඳෙන්න ආරින්න. අරමුණ හේම කරගන්න අරමුණ යාලු කරගන්න යාලු කරාට පස්සේ තමයි අපිට අතිරේක විස්තර දැනගන්න පුළුවන් වෙන්නේ. වෙලාව නම් හරියට හරි. අපි නමුත් මම අහනවා මේ කාට හරි ස්වභාව සැසිවාරේ නැතර කරන්න ඉස්සෙල්ලා වෙන කාටට කියන්න කරන්න දෙයක් තියනවාද? තියනනම් අත උස්සන්නේ කියලා. ගර්භසන්හන්සේ මම මේ භාවනාව කරගෙන ඉන්න පිළිවෙල මම තම කිතින් කියන්නේ ප්‍රති මේ මේ භාවනාව මම මේ ස්ථානෙත් මීට පෙරත් ඇවිල්ලා කරගෙන තියෙනවා කරා. ඉතින් මේ භාවනාව මම දැන් ආනාපාන සතිය මුලින්ම අපිට දුන්න පොහුනුවනේ. ඒක කරගෙන ඉඳ මට ඒ කාලේ ඉඳන් ඊටත් ඉස්සෙලින් තම තිබුණා මේ ඔළුවේ නිකන් ලොකු කැළඹෙන ගතියක් ඔළුවේ නිකන් කැළඹෙනවා එනෙනවා එහෙම මෙහෙන් තද වෙනවා දඟලනවා වගේ එහෙම එකක් තිබුණා. ඒක තදින්ම තිබුණා ඒ ඊටත් ඉස්සෙලින් ඉඳන්. ඉතින් මම දැන් පටන් ගැනීමේදී භාවනාවේදී මේ ඉස්සරහට මේකමයි එන්නේ. ඒ නිසා මට උපදෙස් ලැබුණා මේකෙම ඇලිලා ඉන්න එපා. එමනම් ඒක අතහැරලා යන්න පුළුවන් නම් යන්න පුළුවන් විදිහට යන්න කරගෙන යන්න කියලා. මම දැන් ඉතින් පොඩ්ඩක් ඒක ඒ වෙලාවේ පොඩ්ඩක් සමතේකටපත් කරගත්තා. ඔළුව ආවරණයක් නැත්තම් ලේන්සුවක් දාලා වහගත්තාම ටිකක් ඔළුව මර්ධනය වෙනවා ඒ කැළඹිලි ගතිය. ඊට පස්සේ මම කරගෙන ආන්නවා. මොකුත් නැහැ එහෙම දිගටම කරගෙන කරගෙන ආවා. ඉතින් දැන් මේ වෙනකොට මේ භාවනාවේදී මම දැන් මට දැන් ගතියක් විතරයි දැනෙන්නේ වෙන මොකක්වත් දැනෙන්නේ නැහැ. ගතියත් මං බල බල ඉන්නවා ඒක ඇති වෙන නැති වෙන යන හැටි මෙයා පේනවා හොඳට මේ සක්මනේදී පරියංකේදී වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙච්ච වෙලාවෙ ඉඳන්ම මේ ශරීරේ හැම ඇතෙතම පැද්දෙනවා. එහාට මෙහාට පැද්දෙනවා ගහනවා පැද්දිලා පැද්දිලා ඒකම අර ඔළුවේ තිබිච්ච අර කැළමිරි ගතිය විතරයි දැන් ඉස්සරහට මේ දැනෙන්නේ ගොඩාක් ඉතින් මම මෙතෙක් කාලයක් මධ්‍යස්තව හිටියේ ඒකත් සනහස කිව්වා වගේ හොඳටනේ මට තියෙන්නේ මේ මොකද දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්න හැමනිටම මේක සිහිය තියෙන්නේ මෙතන. කොයි වෙලාවෙ කොයි මොහොතේ වෙලව සිහිය අර කැළඹෙන තැන තමයි තියෙන්නේ. ඉතින් දැන් ඒකෙන් අර සතියක් ටිකක් ශක්තිමත් වුණා මොකද 100 කොහයටවත් යන්න බෑනේ මේ කැළමන එක දිහානේ තියෙන්නේ ඒ නිසා ඉතින් දැන් මේ වෙනකොට මේ වාඩි වෙලා භාවනා කරන්න ගන්නකොටම අරක තදින්ම එනවා කැළමන එක මම දැන් ඒ කැළමන එක දඟලන එක එහාට මෙහාට චංචල වෙන එක දිහා හොඳට දැන් බලාගෙන ඉන්නවා මොකුත් කරන්නේ දැන් මම ඒක දිහා බලාගෙන ඉන්නවා එනකොට මට දැනෙනවා ඒක ගලා හැලෙනවා වැටෙනවා එහාට මෙහාට ඒ ඒ ගතිය ඔළුව කියන නෙවෙයිනේ පේන ගතියක් වගේනේ ඒ ගතිය පේනවා ඒ විදිහට ඉතින් මං සන්නහන්සට ඒක මතක් කරන්නේ දැන් මං ඒ විදිහටම ඒ දැනෙන එක ඒ විදිහටම බලාගෙන යන්නද කියන එක තමයි දැන් අහන්න තියෙන්නේ මට. සතිය පාත්තන්න මොන ඔය කොයි එකෙන් නිමිත්ත ගත්තත් සතිය දිගට පවතින සඳහා කරන්න තියෙන අනුග්‍රහයක් කරන්න. සතිය අකණ්ඩ පවතින මොනවද කරන්න කොහොමද අපි ඒකට අනුග්‍රහ කරන්නේ? අපිට අපි මේ වැඩමුළුවේ මුද්දිකටම බලාපොරොත්තු වෙන්නේ සතිය දිගට පවත්වීමයි. මොන දේ හෝ අරමුණු කරගෙන මොන දහංගටයක් දාලා හෝ දිගට සතිය පවත්වනවනම් මේක වැඩෙනවනම් එහෙනම් හරි. තමයි තේරෙනවනම් සතිය එන්න එන්න වැඩෙනවා කියලා. එච්චරම තමයි අපිට සතුටින් කාරණාව තියෙන්නේ. දැන් දෙක පිළිබඳ සැකයක් තියනවද නැත්නම් මේ විදිහට ඉදිරියට යන්න ධෛර්යය තියනවද? ධෛර්යය තියෙනවා. ඒක සලමන්ට හොඳයි කියලා මම හැමනිටම මැදිස්තෝ ඉන්නේ. ඒක මොකද එතනින් එහා වෙන දෙයකට යන්නේ අර හැමනිටම සතිය තියෙන එතන.